තෙරුවන් සරණයි. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි ගොඩාක් වෙලාවට මානසික පීඩාව විඳින ප්‍රශ්නයක් තමයි මේ අනිත් අය මොනවාද මං ගැන හිතන්නේ? අනිත් අය මං ගැන කියන දේවල් ගැන අපි කෙයා කරන්න ගිහින් අනිත් අය තමන් ගැන හිතන දේවල් ගැන වද වෙන්න ගිහින් අපි අපේ මුළු ජීවිත කාලෙම සමහර වෙලාවට විනාශ කරගන්නවා. ගොඩාක් අය මේ උගුලට අහු වෙනවා. ඉතින් මේ විදිහට ඔබ මේ උගුලට අහු වුණොත් ඔබේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අයහපතට පෙරලෙන්න පුළුවන් ඔබේ ජීවිතේ සම්පූර්ණ යහපතට ඒක බලපානවා වෙන්න පුළුවන්. ඉතින් මේ தত্ত্বයට ගොදුරු වෙන ගොඩාක් අයට තමන්ගේ ජීවිතේට කිසිම හොඳ දෙයක් කරගන්න බැරි තැනට තමන්ගේ මනසපත් වෙනවා. මොකද ඒ අය ජීවත් වෙන්නේ අනිත් අයගේ අදහස් අනුව. අනිත් අය තමන් ගැන හිතන පතන විදිහට ගැලපෙන්න ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒකෙන් වෙන්නේ තමන්ට හොඳක් වෙන තමන්ට යහපතක් ගෙනහලා දෙන තමන්ගේ හිතට එකඟ දෙයක් කරන්න අපිට බැරි වෙනවා. ඉතින් මේ විදිහට අනිත් අය තමන්ට කියන්නේ මොනවද කරන්නේ මොනවද කියන එක ගැන ඕනවට වඩා ඔබ කල්පනා කරන්න පටන් ගත්තොත් ඔබට සිද්ධ වෙන හානිය තමයි ඔබට ඔබ ගැන ඔබේ මනස ගැන ફોકસ කරන්න වෙලාව නැතු යනවා. ඔබ ගැන ඔබේ මනස ගැන ફોકસ කරන්න ඔබට බැරුව යනවා. මොකද ඔබ ફોકસ කරන්නේ අනිත් අය කියන කරන දේවල් ගැන. ඉතින් අපි මේ අනිත් අය අපි ගැන හිතන දේවල්, අපි ගැන කරන දේවල්, අපි ගැන කියන දේවල් ඒවා ගැන අපි ඕනවට වැඩිය හිතන්න ගියොත් ඒකෙන් වෙන්නේ අපි ඒවට සෑහෙන ඇලෙන්න ගන්නවා. දැඩිව ඇලෙන්න ගන්නවා. ලොකු ඇටැච්මන්ට් එකක් හට ගන්නවා. එහෙම වුණොත් කවදාවත් ඔබට ඔබේ ජීවිතයට සැබෑවටම ප්‍රයෝජනවත් වෙන දෙයක් කරගන්න පුළුවන්කම නොලැබී යනවා. ඒ තියෙන අවස්ථාවන් ගිලිහිලා යන්න ඕනෑ තරම් ඉඩ කඩ තියෙනවා. එහෙම වෙන්න හේතුව තමයි ඔබ අනිත් අයගේ අදහස් වලට යට වෙලා ජීවත් වෙන නිසා. මොකද ඔබ ඔබේ ජීවන රටාව හදාගෙන තියෙන්නේ අනිත් අයගේ අදහස් වලට ගැලපෙන්න. ඉතින් මේ தത്വෙදී ඔබට ඔබ වෙන්න බැරුව යනවා කවදාවත්ම. You will never be yourself. මේකෙන් කියන්නේ ඔබට ඔබ විදිහට, ඔබේ විදිහට, ඔබේ හිතට එකඟ විදිහට ඔබට ඔබ වෙලා ජීවත් වෙන්න බැරුව යනවා. ඉතින් ඇත්තටම නම් කෙනෙකුට මේ ලෝකේ කරන්න තියෙන දේවල් අතර ඊටාම වටිනාම වැදගත්ම ප්‍රයෝජනවත්ම හොඳම දේ තමයි තමන් තමන් වෙන එක. තමන් තමන්ගේ විදිහට ජීවත් වෙන එක. තමන් තමන් එක්ක ජීවත් වෙනකොට. එතකොට දැන් ඔබ අහන්න පුළුවන් ප්‍රශ්නයක් කොහොමද එතකොට තමන් තමන්ම වෙන්නේ? තමන් තමන්ට ප්‍රයෝජනවත් කෙනෙක් විදිහට තමන්ගේ ජීවිතය පරිවර්තනය කරගන්නේ කොහොමද? තමන් තමන් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා දැන් ඔන්න ඔබට ප්‍රශ්නයක් මතුවෙනවා ඇති. උදාහරණයකට අපි ගහක් ගැන හිතමු. ගහකින් පළතුරු ලැබෙනවා, ඔක්සිජන් ලැබෙනවා, සමහරට මලුත් ලැබෙනවා, කොළ ගෙඩි අපිට මේ ප්‍රතිඵල මේ ගහකින් ලැබෙන පළදාවක් තියෙනවනේ. එතකොට මේ ගහකින් ලැබෙන පළතුරු, ඔක්සිජන්, මල් මේ පළදාව කියලා කියන්නේ ගහක් ගහක් වීමේ අතුරු ප්‍රතිඵලය. ගහක් ගහක් වීමේ අතුරු ප්‍රතිඵල තමයි මේ පළතුරු ඔක්සිජන් මල් ওই જાති අපිට ප්‍රයෝජනයට ගන්න ලැබෙන දේවල් ටික. අන්න ඒ වගේම තමයි අපිත්. අපිත් අපිට ප්‍රයෝජනවත් අපිට වැදගත් දෙයක් අපේ ජීවිතෙන් එළියට එන්නේ සිද්ධ වෙන්නේ අපි අපිම වීමෙන් විතරයි. අපි අපිම වුණොත් තමයි අපේ ජීවිතයෙන් ප්‍රයෝජනවත් වැදගත් අවුට්කම් එකක් එළියට එන්නේ. එතකොට දැන් ඔන්න ඔබට හිතෙනවා ඇති. ඉතින් අපි දැනටමත් අපි අපිම වෙලා නෙමෙයිද මේ ජීවත් වෙන්නේ කියලා. ඇත්තටම නම් එහෙම නැහැ. අපි එක එක දේවල් වල හිර වෙලා තමයි ජීවත් වෙන්නේ. එක එක තැන්වල අපි ස්ටක් වෙලා ඉන්නේ. උදාහරණයකට අපි දැන් කලින් ගත්තු ගහ බලන්න ගහ දිහා බලන්න ගහකට ගහක් විදිහට පැවතෙන්න බැරි වෙන විදිහට ගහ ගහක් විදිහට පවතින මේ පැවැත්ම නවතන විදිහට බොහෝ දේවල් වලින් මේ ගහේ පැවැත්මට බාධක පැමිණෙනවා. අපි හිතමු ප්‍රමාණවත් තරම් ඉරේලිය ලැබෙන්නේ නැහැ. ඉරේලිය අඩු වෙන්න පුළුවන්. වතුර ටික හරියට නොලැබී යන්න පුළුවන්. ඒ වගේම සබාදහම එක්ක ලොකු තරංගයක් නිර්මාණය වෙනවා වෙන්න පුළුවන් මේ ගහට අනිත් ගස් එක්ක. ඒ වගේ බොහෝ බාධක කරදර තියෙන්න පුළුවන් මේ ගහට ගහක් වෙන්න තියෙන අවස්ථාව නවත්වන විදිහේ. එයා ඒ chance එක නැති කරන්න ඕනෑ තරම් බාධක මේ ගහකට තියෙන්න පුළුවන්. එන්න පුළුවන් පරිසරයෙන් සබාධහමින්. අන්න ඒ වගේම තමයි අපේ ජීවිතත්. තමන් තමන් වෙන මේ ජර්නි එකේදී මේ ගමනේදී ඒ ගමන වළක්වන්න ඒක නවත්තන්න තමන්ට ඕනෑ තරම් කරදර බාධක ප්‍රශ්න එන්න පුළුවන්. ඒව ආවොත් ඒ බාධක කරදර ප්‍රශ්න ඉක්මවා යාමට අපි දැනගන්න ඕනේ මේ ක්‍රමය. ඒ ඉක්මවා යාමම තමයි තමන් තමන් විදිහට පවතිනවා. තමන් තමන් විදිහට ජීවත් වෙනවා කියන එකේ අර්ථය. හරියට අර ගහක් ඒ ගහට ඉර එළිය අඩු වුණොත් වතුර අඩු වුණොත් වෙන මොන හරි බාධක ආවොත් ඒ ගහේ ස්වභාවික පැවැත්මක් තියෙනවා. ඒවට ඔරොත්තු දීගෙන ඒවයින් ගැලවිලා ඒවට මූණ දීගෙන නැගී සිටින්න පවතින ක්‍රමයක් ගහ තුලින්ම නිර්මාණය වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි අපිටත් අවශ්‍ය වෙන්නේ. එතකොට මේ විදිහට අපිට අපි වෙලා ජීවත් වෙන්න, Tamanට Taman වෙලා ජීවත් වෙන්න බැරි වෙන විදිහට, ඒ ජර්නි එක නවත්වන විදිහට ගොඩාක් කරදර ප්‍රශ්න බාධක අපේ ජීවිතයට එනවා වෙන්න පුළුවන්. මේ බාධක අතර තියෙන ලොකුම බරපතලම බාධකය මොකද්ද කියලා ඔබ දන්නවද? ඒ තමයි තමන් ගැන අනිත් අය හිතන දේවල් ගැන ඔබ ඕනවට වඩා හිතන එක තමයි තමන්ට තමන් වෙන්න බැරි වෙන විදියට තියෙන ලොකුම බාධකය, ලොකුම කරදරය, ලොකුම ප්‍රශ්නය. ඉතින් මේකෙන් ගැලවෙන්න ඔබට පුංචි යෝජනාවක් අරගෙන ඉන්නවා සමහර විට මේක අමානුෂීයයි වගේ හිතනවා වෙන්න පුළුවන්. හැබැයි මේක මනසත්වයේ ගලපලා ගත්තොත් ඔබට තේරෙයි මේක අමානුෂීය නැහැ කියලා. මොකද්ද දන්නවද? මේක නවත්ත ගන්න මේ ගොදුරෙන් ගැලවෙන්න ඔබ ඔබම වෙනකොට මිනිස්සු ඔබ ගැන තියලා තියෙන බලාපොරොත්තු අපේක්ෂාවන් සුන් කරන්න කඩ කරන්න ඔබට පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒකට කැමැත්තක් ඇති වෙන්න ඕනේ. දැන් ඔබට හිතෙනවා ඇති මේක කිව්වහම මේක අමානුෂීයයිනි කියලා. චුට්ටක් බලන්න ඔබ දැන් මේ ගොදුරු වෙලා ඉන්නේ අනිත් මිනිස්සු ඔබ ගැන හිතන පතන විදිය ගැන කෑ කරන්න ගිහිල්ලානේ. ඒ කියන්නේ අනිත් අය ඔබේ ජීවිතේ ඉල්ලනවා මෙන්න මේ විදිහට පවතින්න ඕනේ. මේ මිනිස්සයා මෙහෙම ජීවත් වෙන්න ඕනේ වගේ එකක් තමයි අනිත් අය අපෙන් ඉල්ලන්නේ. එතකොට ඔබ ඒ විදිහට රඟපාන්න හදනවා. අනිත් අය කැමති විදිහට. එතකොට මෙතනදී ඔබට මේ ගොදුරෙන් ගැලවෙන්න නම් මේ උගුලෙන් ගැලවෙන්න නම් ඔබට සිද්ධ වෙනවා. අනිත් මිනිස්සු ඔබ ගැන තියලා තියෙන බලාපොරොත්තු අපේක්ෂාවන් කඩ කරන විදිහට ඔබට ජීවත් වෙන මානසික කැමැත්තක් ඇති වෙන්න ඕනේ. එතකොට ඒ අය හිතන විදිහට ඔබ ජීවත් වෙන්නේ නැතිකොට ඒගොල්ලෝ ඔබට ප්‍රතිචාර දක්වන්නේ නෙගටිව් විදිහට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මනසේ පොසිටිව් හැඟීමක් ඇති වෙන්නේ නැහනේ. මොකද ඒගොල්ලෝ කැමති විදිහට නෙමෙයිනේ අපි ජීවත් වෙන්නේ. එයාලගේ මනසේ ඇති වෙන්නේ නෙගටිව් හැඟීමක්. ඒ ඒ ක්‍රමයට ඔබ ඔබට ඔබේ ජීවන රටාව සකස් කරගන්න ඔබට ශක්තිය තියෙන්න ඕනේ. මේ කියන්නේ මේ වැරදි දෙයක් නෙමෙයි. ඔබ චුට්ටක් මම හිතනවා මානස සම්බන්ධයෙන් අධ්‍යයන කරන අයට මේ කියන්නේ මොකද්ද කියලා තේරෙයි කියලා. අනිත් අය තමන් ගැන හිතන දේ ගැන වද වෙන අයට මේ අවදානම මේ රිස්ක් එක ගන්න ගොඩක් වෙලාවට අමාරුයි. මම මේ කියන දේ. එතකොට ඒගොල්ලෝ මේකට චෝදනා කරයි. අනිත් අය ගැන හිතන අනිත් අය තමන් ගැන හිතන දේ ගැන නිතරම වද වෙන අයට මේ අවදානම ගන්න බෑ. මේ රිස්ක් එක ගන්න බෑ. හැබැයි ඔබට මේකෙන් ගැලවෙන්න නම් ඔබට මේ අවදාන අවදානම ගන්නම සිද්ධ වෙනවා. ඉතින් මේ මේ අවදානම ගන්න බැරි අයගේ ජීවන ඉරණම අන්තිමට එළිය වෙන්නේ කොහොමද දන්නවද? අන්තිමේදී Tamanට ඕනි කෙනා වෙලා නෙමෙයි ඔබ නවතින්නේ අනුන්ට ඕනි කෙනා වෙලා ඔබ නවතින්නේ. හැබැයි එතන ඔබ හොයන සතුට ඔබට නැහැ. ඉතින් ගොඩාක් අය මේ ලෝකේ ජීවත් වෙන පිරිසෙන් විශාල පිරිසක් තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීම පිණිස තමන්ගේ ජීවිතේ ජීවත් කර ගැනීම පිණිස අනිත් අය තමන් ගැන හිතන දේ මත ඩිපෙන්ඩ් වෙලා තමයි ඉන්නේ. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, තමන්ගේ රැකවරණය වෙනුවෙන්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගොඩාක් අය අනුන්ගේ මති මතාන්තර අදහස් වලට ඇලෙනවා. ඒ මත තමයි තමන්ගේ ජීවිත කතාව ලියාගන්නේ ගොඩාක් වෙලාවට ගොඩක් අය. ඉතින් ඔබේ ජීවිතේ ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ අනිත් අයගේ බලාපොරොත්තු ඉෂ්ට කරාන නම් ඔබට කවදාවත් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන එකක් නැති වෙයි. මොකද ඒක එහෙම වෙනවා නම් ඔබ ඔබ ගැන තව කෙනෙක් දරන අදහස්වල හිරකාරයෙක් වෙලා තමයි ඔබට ජීවත් වෙන්න වෙන්නේ. අනිත් අයගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නම් ඔබ ජීවත් වෙන්නේ ඔබ තව කෙනෙක්ගේ අදහස්වල හිරකාරයෙක්. එතකොට ඔබට හිතෙයි ඇත්තටම ඔබට එකකින් ආරක්ෂාවක් ලැබෙනව නේද කියලා. මේ තව කෙනෙක්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන විදිහට ඔබ ජීවත් වෙන්න ගියාම අනිත් කෙනෙක්ගේ අදහස් වල හිරකාරයෙක් වෙලා තමන්ගේ ආරක්ෂාව පතාගෙන ඉන්නකොට ඇත්තටම එකකින් ආරක්ෂාවක් ලැබෙනව නේද කියලාත් ඔබට හිතෙයි. ඔව් ආරක්ෂාවක් තියෙනවා. හැබැයි හිරගයක් ඇතුලේ. ඔබට ආරක්ෂාව තියෙන්නේ හිරගයක් ඇතුලේ. ඒ කියන්නේ ඔබ ඔබේ මුළු ජීවිතේම ආරක්ෂාව පතාගෙන ඔබ ඔබේ මුළු ජීවිත කාලෙම මුළු ජීවිතේම ඔබ උකසට තියන ලෑස්ති කියන එක තමයි ඒකේ තේරුම. ඒ කියන්නේ මේ හිරගයක් ඇතුලේ ආරක්ෂාව තියෙන හිර වෙලා තමයි Taman ආරක්ෂාව හොයාගෙන ඉන්නේ. ඉතින් හිරගයක් ඇතුලේ ඔබට කොහොමද සැනසීමක්? ඉතින් මම අහන ප්‍රශ්නයක් ඇත්තටම අපිට ආරක්ෂා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? චුට්ටක් ඒ ප්‍රශ්නේ මනසින් අහලා බලන්න මොනවද අපිට ආරක්ෂා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. නමුත් ඔබ හිතයි ඇත්තටම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අන් අයගේ අදහස් මත පදනම් වෙන එක තමයි ලෝකය කියලා කියන්නේ කියලා ඔබ කියයි. ඒක තමයි ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ කියලා ඔබ කියයි. නමුත් ඔබ මෙහෙම හිතන්න ඔබ කාන්තාරයක වතුර විකුණනවා කියලා මිනිසයන්ට කාන්තාරයක වතුර විකුණනවා. එහෙනම් ඔබ ගැන මිනිස්සු මොනවද හිතන්නේ කියන එක ඔබට වැදගත්ද තවදුරටත්? ඔබ කාන්තාරයක වතුර විකුණද්දී ඉතින් ඇත්තටම ඔබ ඔබ මතක තියාගන්න ඔබ ඇත්තටම වැදගත් වටිනා හොඳ දෙයක් කරන්න නැත්තම් නිර්මාණය කරන්න ඔබට පුළුවන් නම් වටිනා වැදගත් දෙයක් ඔබට කරන්නත් පුළුවන් නැත්නම් නිර්මාණය කරන්න පුළුවන් නම් ඇත්තටම අනිත් මිනිසුන්ගේ අදහස් වලින් ඇති වැඩක් නැහැ. ඔබට ඔබ ගැන කොන්ෆිඩන්ට් එකක් තියෙනුනේ විශ්වාසයක් තියෙනුනේ මම කරන්නේ හරි දේ මම කරන්නේ හොඳ දේ කියන එක ගැන. එතකොට දැන් ඔබ අහන්න ඉඩ කඩ තියෙනවා කොහොමද එහෙනම් අපි අපේ ජීවිතේට වටිනා වැදගත් දෙයක් කරන්න කියලා ඔබට දැන් අහන්න හිතනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබ එහෙම අහනවා නම් ඒක හරියට ගහක් කොහොමද ගෙඩි හදන්නේ කියලා අහනා වගේ ප්‍රශ්නයක් තමයි ඒ ඔබ අහන්නේ. නිකමට හිතන්න අපි කලින් ගත්ත උපමාව වගේ ගහම ගහ ගහේ උපමාව ගත්තොත් ගහක් කියන්නේ يعني ගහ ගහම වෙලා නම් ගසක් කියන්නේ ඉර එළිය අඩුවීම කියන හිරගෙයින් වතුර අඩුවීම කියන හිරගෙයින් ගස් එක්ක සබාදහම එක්ක තියෙන තරංගය කියන හිරගෙයින් මිදිච්ච දෙයක් ගහක් ගහක් වෙනවා කියලා කියන්නේ. ගහ ඒ සිරගෙවල් වලින් 100ට 100ක් 100ට 100ක් ඒ හිරගෙවල් කඩලා දාලා ඒ ඒ හිරගෙවල් වලින් මිදිච්ච දවසට සම්පූර්ණයෙන්ම ඒ ගහ නිදහස් වෙනවා. 100ට 100ක්ම ඒ ගසක් අර කියන හිරගෙවල් කඩලා දාපු දවසට සම්පූර්ණ මේ ගහ නිදහස් වෙනවා. අන්න එතකොට තමයි ගහකින් පළතුරු ස්වභාවික අවුට්කම් එකක් විදිහට එළියට එන්නේ. ඔක්සිජන් ස්වභාවික අවුට්කම් එකක් විදිහට එළියට එන්නේ. තව මොන හරි පළදාවක් තියෙනවා නම් ස්වභාවිකව ඒ සංසිද්ධි ටික ඉබේම ඒ ටික හටගන්නේ අර හිර ගෙවල් වලින් ගහම් මිදිලා ඉන්න නිසායි. ඒ කියන්නේ මං කොහොමද වටිනා දෙයක් නිර්මාණය කරන්නේ මං කොහොමද වැදගත් දෙයක් කරන්නේ මං කොහොමද හොඳ දෙයක් කරන්නේ කියන එක නෙමෙයි ඇත්තටම මෙතන තියෙන පොයින්ට් එක ඒක නෙමෙයි මෙතන තියෙන කාරණය කොහොමද මං නිදහස් වෙන්නේ කියන එකයි මෙතන තියෙන කාරණය කොහොමද මං නිදහස් මිනිහෙක් වෙන්නේ කියන එකයි මෙතන තියෙන කාරණය කොහොමද මං නිදහස් මනසක් ඇතුව ජීවත් වෙන්නේ කියන එකයි මෙතන තියෙන කාරණය ඔබ ඔබම හදාගෙන ඉන්න ඔබේ සිර කඳුළු වලින් නිදහස් වුණු දවසට ඔබේ ජීවිතෙන් එළියට එන්න තියෙන පළදාව ප්‍රතිඵලය ඔබේම දෙයක් විදිහට ඉබේම එළියට එන්න පටන් ගන්නවා. ඒ අවුට්කම් එක ස්වභාවිකවම සිද්ධ වෙනවා. ඔබ ඒ හිරගෙවල් වලින් නිදහස් වුණා නම්. අන්න ඒ නිසා තමයි මේ ලෝකෙ කෙනෙකුට යම්කිසි මිනිසෙකුට කරන්න තියෙන දේවල් අතර වඩා වැදගත්ම වටිනාම දේ මොකක්ද කිව්වොත් Taman Taman වීම තමයි වඩා වැදගත්ම දේ කියලා කියන්නේ ඔන්න ඔය නිසයි. එහෙම වුණාම කවදාවත් අපි තමන් තමන් වුණාට පස්සේ අපිට කවදාවත් අපි කවුද කියලා තනි වචනයකින් නිර්වචනය කරන්න බැරුව යනවා. අපි හිතමු මම මෙහෙම කෙනෙක් මම ડોක්ටර් කෙනෙක් මම ගුරුවරයෙක් මේ විදිහට අපි තනි වචනයකින් අපිව නිර්වචනය කරනවා නම් ඇත්තටම තමන් තමන් උණු දවසට එහෙම තනි වචනයකින් තමන්ව නිර්වචනය කරන්න බෑ කියලා තමන්ට දැනෙන්න ගන්නවා. අපි එක වචනයකින් කියනවා නම් මම මෙහෙම කෙනෙක් මම ගැන කියනවා නම් මම මෙහෙම ડોක්ටර් කෙනෙක් මම ගුරුවරයෙක් කියලා අපි ඒ කතා කරන්නේ මම කියන සංසිද්ධියෙන් ඊටාම් පුංචිම පුංචි දශම කොටසක් විතරයි අපි ඒ කතා කරන්නේ. තමන් කියලා කියන්නේ මම කියලා කියන්නේ පුංචි දසමට වඩා විශාල දෙයක්. ඒ නිසා අනුන්ට ඕනි කෙනා නෙමෙයි තමන්ට ඕනි කෙනා වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒක තමයි අපිට ලැබෙන නියම ආරක්ෂාව වෙන්නේ. එහෙම නැතුව අපි හිරගයක් ඇතුළේ හිර වෙලා ආරක්ෂාව හොයනවා නම් ආරක්ෂාව ලබනවා නම් ඇත්තටම ඒකට වැඩිය මේ නිදහස් වුණු තැන තමයි අපිට නියම ආරක්ෂාව ලැබෙන්නේ. ඔබ මේ தত্ত্বය තේරුම් නොගත්තොත් ඔබට හිරගේක ආරක්ෂාව ලැබපු කෙනෙක් බවට පත් වෙලා මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්නයි සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණයි.